එවැනි වූ දේශනා කරපු ඒ උතුම් ධර්මය ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය තුළ අපේ ජීවිත කොයි විදිහකින් වෙනස් වෙනවද කියන කාරණාව මනවින් තේරුම් ගන්න පුළුවන් උතුම් සූත්‍ර ධර්මයක් තමයි අද දවසේ අපි සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර ධර්මය ඉතාමත්ම ගැඹුරු නමුත් ඉතාමත්ම හැම මොහොතකම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන තමන්ට බුද්ධාලම්බන, ධම්මාලම්බන, සංඝාලම්බන ප්‍රීතියක් ඇති කරගෙන නිවනේ ඊට අලවන උතුම් සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මයට කියනවා සල්ලේක සූත්‍රය කියලා. මධ්‍යම නිකායේ තියෙන සූත්‍ර ධර්මයක් සල්ලේක සූත්‍රය කියලා කියන්නේ. ඊළඟ මේ සූත්‍ර ධර්මය කෙටියෙන් සාරාංශගත කරලා මතක් කරනවා නම් පරියාය ධර්ම පහකින් සමන්විත සූත්‍ර ධර්මයක් මේක. ඒ කියන්නේ ක්‍රමවේද පහක්. මොනවට කියන ක්‍රමවේද පහක්ද? කෙලස් නැති කරගන්න තියෙන ක්‍රමවේද පහක්. ධර්මයේ තුල හික්මෙන අයගේ චින්තන රටාව ක්‍රමානුකූල වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ කෙනෙකුට පින්වත් මේ ඇහැට රූපයක් දැක්කහම කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, ශරීරයට පහසක්, මනසට ධර්මයක් ආදී වශයෙන් මේ ලෝකයේ අරුම වෙන ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණු වෙන ස්වභාවයට අනුව ඒ තැනත්තා මේ ලෝකය හඳුනාගන්නේ එක එක එක එක විදිහට. සමහර කට්ටියට සතුන් මරීමේ අදහස් පහළ වෙනවා. සමහර කට්ටියට හොරකම් කිරීමේ අදහස් පහළ වෙනවා. සමහර කට්ටියට කාමයේ වර්ධය හැසිරීමේ අදහස් පහළ වෙනවා. සමහර අයට මුසාවාද, විස්මාවාද, පරුසාවාද, සම්ප්‍රප්පලාප ආදී වශයෙන් දැඩි ලෝභ, දැඩි දේශ, මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප ඔය විදිහට බොහෝ බොහෝ කාරණා ඇති වෙන අතරවාරයේදී සමහර කට්ටියට හිංසාකාරී අදහස් වෙනුවට අවිහිංසාකාරී අදහස් පහළ වෙනවා. ප්‍රාණඝාතය වෙනුවට ප්‍රාණඝාත විරමණය කියලා කියන ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ අදහස් පහළ වෙනවා. සමහර ඇත්තන්ට අදත්තාදානය වෙනුවට අදත්තාදානයෙන් වෙන්වීමේ අදහස්, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීමේ කුසුනාවාච පරසාවාස මුසාවාද සම්පක්කලාපාදීන් වෙන්වීමේ අදහස් වැඩි ලෝභයෙන් වෙන්වීමේ අදහස් මේ වගේ තුනක්නි নানা ප්‍රකාර අදහස් අරමුණු තම තමන්ගේ ජීවිතවල ඒ ජීවන ජීවිතවල ඇති වෙනවා මේ එකක්වත් ඉබේ සිද්ධ වෙන දේවල් නන් නෙවෙයි මේ ලෝකේ කිසියම්ම කාරණාවක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් සූත්‍ර ධර්මය තුල තියෙන කාරණා විමසා බලන්න ප්‍රථමයෙන්ම අපි හැම කෙනෙක්ම වෙනදි කල්පනා කරන්න ඕන කාරණාව තමයි මගේ ළඟ විෂම වූ අදහස් පහළ වෙනවා නම් පහළ නොවිය යුතු මට අනාගතයේ දුකට හේතු වෙන අන් අයට දුකට හේතු වෙන දෙදෙනාටම දුකට හේතු වෙන සංසාර ජීවිතේ බොහෝ දුර ගෙවන්නට බොහෝ දුක් විඳින්නට හේතු වෙන යම් යම් අදහස් යම් යම් චේතනා යම් යම් විතර්ක තමන්ගේ ඔය හිත තුල හැදෙනවා නම් අපි එහෙම ඒ විදිහටම සාකච්ඡා කරන්න ප්‍රතිම හැදෙනවා නම් හරියට අසනීප සකස් වෙනවා වගේ. අසනීප හදා ගන්නවද හැදෙනවද? අසනීප හැදෙනවා. ඒ හැදුන අසනීප වලට බෙහෙත් කරන්න ඕනේ. බෙහෙත් කරනකොට ඒවා අඩු කරගන්නවද අඩු වෙනවද? අඩු කරගන්නවා නම් පින්වත්නි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කියන්නේ මේ අසනීපය මම අඩු කරගන්නවා. ඒක උදේ වෙනකොට කියලා. නමුත් කලයුත්ත කරලා බලාගෙන ඉන්න ඕනේ අඩු වෙනකම්. අද මම බෙහෙත් දීවා හෙට උදේ වෙනකොට අඩු වෙයි කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ මේ හිතේ සකස් වෙන යම් විසම අදහස් තියෙනවද පින්නත් නී ඒවට හේතු වෙන කාරණා සිඳලා දාපුවාම ඒවට හේතු වෙන කාරණා අයින් කරපුවාම අන්න තමන්ගේ ළඟින් එවැනි විසම වූ අදහස් එන්නේ නැති වෙනවා. තමන්ගේ ළඟින් ඒ වගේ විසම වූ අදහස් එන්නේ නැතු යනවා. අන්න ඒ විදිහට මේ හිත ක්‍රමානුකූලව නැවත කිදු කෙලෙස් ධර්මයක් තමන්ගේ චිත්තසංතානය තුළින් නොනගෙනවා කියලා ස්ථීර කරගන්න තුරුම මේ හිත සකස් කරන්න ඕනේ වැඩපිළිවෙලක් මේ සිද්ධ වෙන කාරණාව. බුදුදහම වහන්සේගේ ධර්මය අපිට මේ ලබා දීලා තියෙන උරුමය තමයි පින්වත් මේ අපේ හිත් සකස් කරන්න පුළුවන්කමක් තියෙනවා. එදා මට සත්‍යඝාතන අදහස් ඇති වුණා, පරපණ නැසීමේ අදහස් ඇති වුණා, අද මට ඒක ඇති වෙන්නේ නැහැ කියලා Tamanට ඒ පිළිබඳ ස්ථිර කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි අද මම ඒකෙන් නිදිලා මේ මොහොතේ ඉන්නවා නමුත් නැවත හට ගැනීමේ ස්වභාවය තියෙනවා. එන්නදී මේ ධර්මයේ තුල නැවත හට ගැනීමේ ස්වභාවය පවා හිතෙහි නැති කරලා දාගන්න පුළුවන් ක්‍රමවේදයක් පරයාය ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නැවත එවැනි தත්වයන් හට නොගන්නා ස්වභාවය. නැවත එවැනි தත්වයන් හට නොගන්නා ස්වභාවය. ඒ ස්වභාවය තුළම ඒක නැහැ. මම හැමදාම මතක් කරන කාරණාවක් තියෙනවා මේක තේරුම් ගන්න. මේ කාරණාව තේරුම් ගන්න හැමදාම මතක් කරන කාරණාවක් තියෙනවා සරියුත් මහ රහතන් වහන්සේගේ මේ මහා සාරිපුත්ත උදානෙහි බලන් පින්නත් මේ එක තැනකදී සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කරනවා මම හරකෙක් වගේ කෙනෙක් හැබැයි අඟක් නැති කියලා. මම හැමදාම මතක් කරන්නේ ඇයි සරියුත් මහ රහතන් වහන්සේට දේශනා කරන්න පුළුවන්කම තිබුණා අඟක් නැති හරකෙක් වගේ කියලා දේශනා කරන්න නැතුව අඟක් තියෙන අනින්නේ නැති හරකෙක් වගේ කියලා දේශනා කරනවා. බලන්න අනින්නේ අඟක් තියෙන අනින්නේ නැති හරකෙක් කියලා දේශනා කරා නම් ඇනෙන ස්වභාවය වැරදිලා හරි පැටලෙන ස්වභාවය හරි එතන තියෙනවා කියන එකයි. වැරදිලා හරි පැටලෙන ස්වභාවය හරි තියෙනවා කියන එක. එහෙනම් අඟක් නැති කියලා දේශනා කරන එකේ තේරුම මොකද? එතන පැටලීම කියන එක ආය සකස් වෙන්නේ නෑ. එතන සකස් වෙන පැටලෙන එක සකස් වෙන ස්වභාවයක්වත් නෑ. අන්න ඒ වගේ Tamange හිතේ පින්නන්නේ ලෝභ දේශ මොහ ආදී ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, කුහක ස්වභාවයන්, මාන්නාධික ස්වභාවයන්, අන්‍යය පහත හෙළන ස්වභාවයන්, තමන් උසස් අයත් එක්ක සමානයයි කියා ගන්නා ස්වභාවයන් ඒ වගේම ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මම කලින් මතක් කරා වගේ ඒ වගේම මිත්‍යා දෘෂ්ටික ස්වභාවයන් මිත්‍යා සංකල්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සමාධි මේ හැම දෙයකින්ම අයින් වෙලා. Tamange උපේ එවැනි දේවල් ආය කවදාකවත් ඇති වෙන ස්වභාවයක්වත් නැති කරගන්නවා. ඇති වෙන ස්වභාවයකටවත් හරින්ද ඒ ස්වභාවය පවා අයින් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි බුදුජානනාථගේ ධර්මය. එහෙනම් මේ අත්ව කල්පනා කරන්න ඕනේ. ඇයි මං අඳාඳ ඉන්නේ? ඇයි මං පශ්චාත්තාපයෙන් ඉන්නේ? ඇයි මං අසහනයෙන් ඉන්නේ? ඇයි මං නොසන්සුන්කමෙන් ඉන්නේ? ඇයි මං මේ ලෝකයේ දේවල් ප්‍රාර්ථනා කරන ස්වභාවයෙන් ඉන්නේ ඇයි? ඇයි මං තරහ ගන්න ස්වභාවයෙන් ඉන්නේ ඇයි? මේ ඔක්කොම නැති කරගන්න පුළුවන්. මේ ඔක්කොම නැති කරගන්න පුළුවන්. අන්න ඒ ඉහළම තැනට යන පියවර හැම දේශනාවකම පින්වත්නි බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කරන මාර්ගයක් වෙන ධර්මයක්. උතුම් දේශනාවන්හි හැම සූත්‍ර දේශනාවක්ම ගත්තහම පල්ලෙහාම පහත් ධර්මයන් සකස් වෙන හිතක් ඒ පහත් ධර්මයන් වලින් අතමුදවගෙන ප්‍රමාණිකූලව ඒ ධර්මයන් සිදලා බිඳලා දාලා ඒ ධර්මයන් වෙනුවට වෙනත් උසස් ධර්මයන් ඇති කරවාගෙන හිතේ ඇති කරන ස්වභාවය සකස් කරගෙන ප්‍රමාණිකූලව තමන් උසස් කෙනෙක් බවට පත් වෙලා තමන්ගේ හිතේ උසස් ධර්මයන් ඇති වෙන කෙනෙක් බවට පත් කරගෙන තමන්ගේ හිතේ සැකසෙන ධර්මයන් අවසානයේදී ආය කවදාකවත් කෙලස් නැති වෙන පැත්තට පත් වෙන ක්‍රමවේද තමයි හැම සූත්‍ර දේශනාවකම තියෙන්නේ බුද්ධ දේශනාව කියලා කියන්නේ. කොතනින් කතා කරත් එකම කාරණාව කෙලස් ධර්මයන් නැති කරන සම්බ පාපස්සා කරනං කුසලස් උපසම්පදා කුසලය උත්පාදනය කරගන්න ස්වභාවයකටපත් වෙන විදිය, සිත පිරිසිදුවර තියාගන්න විදිය, සතිපට්ඨාන දේශනාවට අනුව කිව්වත් එහෙමයි. රතවිදීන සූත්‍රයට අනුව කිව්වොත් විසුද්ධි හතකින්. සතිපට්ඨාන දේශනාවට අනුව කිව්වොත් සතිපට්ඨානය සිය පිහිටුවා ගැනීමෙන් එක එක එක එක ආකාරයෙන් පින්නත් මේ සාමාන්‍ය බල සූත්‍ර ආදීදී තවත් තවත් ක්‍රමවේදයන්. සීල සමාධි ප්‍රඥාව මනමින් වර්ධනය කරන ක්‍රමවේදයන්. මේ විදිහට එක එක එක එක සූත්‍ර ධර්ම වල බුදුරජාණන් වහන්සේ එක එක එක එක ක්‍රමවේද භාවිතා කරමින් දේශනා කරත් එහි හරය එකම දේ කුසල සම්පාදනය කිරීම. ඉතින් මේ සල්ලේක කියන සූත්‍ර ධර්මයේත් පරයාය ධර්මයන් පහක් කියලා මම මතක් කරා. පළවෙනි පරයාය ධර්මයට කියනවා සල්ලේක පරයාය කියලා. මේවා බොහෝ බොහෝ වශයෙන් කතා කළ යුතුයි. නමුත් මේ සූත්‍ර ධර්මයක් අපි දේශනා කරනකොට මේ වගේ කෙටි කාලයකදී අපි ඉතාම පිටියෙන් ශ්‍රවණය කරන ඇත්තන්ට මම මේ සූත්‍ර ධර්මය ගවේෂණය කරලා බලන්න ඕනෑමයි මේ කියන කාරණාව මම හොයලා බලන්න ඕනෑමයි කියලා අදහසක් ඇති වුණා නම් හොඳටම ප්‍රමාණවත් මේකේ මොකක් හරි රහසක් වෙනවා මේකේ මොකක් හරි කරන්න දෙයක් තියෙනවා උපක්‍රමයක් තියෙනවා නැත්නම් මාර්ගයක් තියෙනවා. පින්නත් මේ හැම මොහොතකම මාර්ගය පැහැදිලි වෙන්න ඕනේ. ක්‍රයදේ පැහැදිලි වෙන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම යමක් අතහැරෙන්නේ නැහැ. සංසාර ජීවිතේ බොහෝ වශයෙන් අකුසල් රැස් වෙන ස්වභාවයකට පත් කරගෙන තියෙන ප්‍රතිත්ත සංකානයේ ආරාධනාවක් නැතුවම ලෝභ දේශ මොහ හට ගන්නවා. ආරාධනාවක් නැතුවම ලෝභ දේශ මොහ හට ගන්නවා. ඉතින් එහෙමනම් තමන් අභිභවා ලෝභ දේශ මොහ මැඩගෙන යනවා තමන්ගේ කුසල සිත් මැඩගෙන යනවා අන්න ඒක ප්‍රමාණිකූලව යට කරගන්න පළවෙනිම ක්‍රමවේදයේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේදී දේශනා කරන්නේ සල්ලේක පරයය කියලා මම මෙන්න මෙහෙම කියන මේ පින්නත් අත්තන්ට මේක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අය කල්පනා කරනවා මම ආය අඹ කන්නේ නැහැ කියලා මං ආය කවදාකවත් අඹ කන්නේ නැහැ කියලා කල්පනා කරනවා දැන් මොන හරි හේතුවක් වෙලා තියෙන විදිහට මේ වේතුවා කියලා. එහෙම හිතපු ගමන් මොකද වෙන්නේ? අඹ කන්න මගේ කැමැත්ත තියෙද්දිම මම ඒක නවත්තන්නයි හදන්නේ. එහෙම නවත්තනවා කියලා තීරණයක් ගත්ත ගමන් මොකද වෙන්නේ? අඹ කන්න තියෙන ආශාව අඩු වෙනවාද වැඩි වෙනවාද? මේකට හොඳ උදාහරණ තියෙන්නේ ජීවදියා වගේ රෝග හැදිච්ච ඇත්තෝ ඒ ඇත්තෝ පුළුවන් තරම් මොකද කරන්නේ? කලින් කෑවටත් වැඩිය වැඩියෙන් පැනිරහ කරනවා. නවත්තන්න ගියාමයි පින්නත් මේ තේරෙන්නේ මේකේ තරම කොච්චරද කියලා. බොහෝ දෙනා සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නවා මේ ඔව්වා මොනවද මට මේ ඔය කෙලෙස් ධර්මයන් නැත්නම් ආ නැත්නම් නිින්ද ගැන තියෙන කැමැත්ත ඒ වගේ මේ දේවල් මම ඕවා පැල්ල දාන්නම්කෝ කියලා. අතහැරලා දාන්න ගිය දවසට පින්නන්නේ Tamanට තේරෙන්නේ ඒකේ අතහැරෙන්නේ නැති ස්වභාවය සහ වර්ධනය වෙන ගතිය. දැන් මේ අඹ කන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට හිතුණාට පස්සේ එයා නවත්තනවා කියලා හිතුණාට පස්සේ කන්න කැමති තියෙන කෙනෙක් එයාට පරණ කාපු අඹ ඔක්කොම මතක් නේද? ඒ කියන්නේ අඹ රස මතක් වෙනවා. ඒතර අඹ ගැන තියෙන තෘෂ්ණාව වැඩි වෙන්න බලනවා. කොහොම ඉන්න වාරයේදී අඹ ගෙඩියක් දැක්ක ආසාව තවත් වැඩි වෙනවද නැද්ද? තවත් වැඩි වෙනවා. හොඳයි කවුරුන් හෝ අඹ කනවා දැක්කොත් මොකද වෙන්නේ? කවුරුන් හෝ අඹ කනවා දැක්කොත් තවත් බොහෝම වැඩි වෙනවා Tamanට ඉවසා ගන්න බැරි පැත්තටපත් වෙනවා. අන්න එතනින් බුදුරජාණන් වහන්සේ පටන් ගන්නවා. අපිට මෙන්න මෙහෙම සල්ලේක කරන්න කියලා එකට කියනවා. සල්ලේක කරන සල්ලේක පරියාය කියලා. අන් අය හිංසා කරන අය වෙද්දී අන් අය අන් අය තුල හිංසාකාරී අදහස් තිබුණා වේ නමුත් හැබැයි මම නම් එහෙම කරන්නේ නැහැ මම අහිංසාවාදී කෙනෙක් වෙනවා අන් අය හිංසා කරන කෙනෙක් අය වෙලා කටයුතු කරනකොට මේක තේරුම දැන් බොහෝ දෙනා මෙතනදී මගෙන් අහලා තියෙනවා සමහර වෙලාවට මේකේ තේරුම මේ අනිත්‍ය අනිත්‍ය හිංසාකාරී අය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කිරීමක්ද කියලා. එහෙම අදහසක් ඇති වෙනවා මේ සූත්‍ර ධර්මයේ එකපාරටම පිටින් බලන කෙනෙක්. එහෙම නෙවෙයි පින්නත් මෙතන කියන්නේ. එහෙම ප්‍රාර්ථනාවක් නෙවෙයි මොකද මෙතනම තියෙනවා මෛත්‍රිය කියන කාරණාව. කිසි කෙනෙක්ගේ හිතක් මොහතකටවත් උදවන්න හිතක අඳුම තරමින් සිතුවිල්ලක්වත් අන් අයට හිංසාකාරී සිතුවිල්ලක්වත් පහළ වෙනවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මෛත්‍රිය වැඩන අය කැමති නෑ. මට වෛර නැත්තේ වෙත්වා කියලා විතරක් නෙවෙයි. ඒ අය ඒ අය කෙරෙහි වෛර නැත්තේ වෙත්වා. අන් අය අන් අය කෙරෙහි වෛර නැති අය බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ස්වභාවයක් තියෙන ධර්මයක් අපි උරුම කරගෙන තියෙන්නේ. අඩුම ගානේ පෙරදි වචනයකින් කාටවත්වත් බනින්නේ නැති ඒවා. පටික සංඥා කෙනෙක්ගේ තුල ඇති නොඒවා. කියලා ධ්‍යාරෝපනා පටික සංඥා කියලා සඳහන් කරලා තියෙන ඒවා පවා පදෙන්නෙක් දෙන්නෙක් අතර ඇති වෙන්න එපා කියන ප්‍රාර්ථනාවක් Taman තුල ඇති වෙන එක. අන්න බලන්න හිංසාකාරී. එතකොට ඉන්නදි මේක හරි අමාරු වැඩක්. මේ සමාජයේ ජීවත් වෙනකොට බොහෝ අය කියනවද නැද්ද? අර පරිසෝල් කියන නැත්නම් ඉන්න බෑ. ඔන්න බලන්න. සරපරසෝ හිටියේ නැත්නම් අන් අයව කලාපලාගෙන හිටියේ නැත්නම් කොහොමද මේ සමාජේ ජීවත් වෙන්නේ කියලා සරපරසව අන් අයව කලාගෙන පලාගෙන කටයුතු කරන ඇත්තෝ සමහර වෙලාවට බොහෝ භාවෝග සම්පත් එකතු කරගෙන බොහෝම සාර්ථකව මේ ලෞකික ජීවිතය ගොඩනගමින් ඉන්නවා. අපි දකිනවා. අන් අය පෙරලගෙන යන අය. අදුමතරමින් බලන් කියනවා මේක හැම තැනකම තියෙන ලක්ෂණයක්. දැන් අපි පොදු වාහනයක ගමන් කරනවා. පොදු බස් එකේ ගමන් කරන්න පොලිමේ ඉන්නවා කියන්නේ. දැන් මේ පොලිම කඩාගෙන පනින්නේ අනිත් අය තල්ලු කරගෙන පොලිම කඩාගෙන පනින අයට බස් රථයේ ආසන හම්බ වෙනවද නැද්ද? නේද? අන්න ඒ වෙලාවට අනිත් අයටත් මොකක්ද වෙන අදහස? ආ එයා පයින් එහෙනම් අපිත් පයින්. මොකද අපිට විතරක් බැරි. හැම තැනකම අදහස් දෙන අපි නැති. කාරණා 47ක් මූලික කරගෙන ඔන්න ඔය බෝ වෙන රෝගය බෝ කරගන්න නැතුව ඉන්න අදිස්ථාන ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න අය අවිහිංසා කරන උනාට මම එහෙම කරන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැති අය වෙමු කියලා අදිස්ථාන ගන්න කියනවා. මම අපි එහෙම කරන්නේ නැති අය වෙමු. අන් අය ඊර්ෂ්‍යාකාරය වුණාට අපි එහෙම කරන්නේ නැති අය වෙමු. අන් අය කෝපයෙන් කටයුතු කරාට අපි එහෙම කරන්නේ නැති අය වෙමු. අන් අය හොරකම් කරාට අපි එහෙම කරන්නේ නැති අය වෙමු. අන් අය කාමයේ වර්ධවා හැසිරුණාට අපි එහෙම කරන්නේ නැති අය බවටපත් වෙමු කියලා අර ඇති වෙන කෙලෙස් ධර්ම ක්‍රියාත්මක වෙන්නට නොදී 44ක් ආකාර කෙලෙස් කෙලෙස් ධර්මයන් ප්‍රබල කෙලෙස් ධර්මයන් 44ක් අනිත් පැත්තට හරව ගන්න විදිහ පින්නත් මේ බුදුජාණන් වහන්සේ දේශනා කරනවා. එතන තියෙන පළවෙනියෙන් පටන් ගන්න ඒ අවිහිංසාව කියන එකමයි. ඊළඟට ප්‍රාණඝාතය සහ ප්‍රාණඝාත විරමණය. අදත්තාදානය සහ අදත්තාදාන විරමණය. කියන්නේ අදත්තාදානෙ වෙන්වීම. කාම මිත්‍යාචාරය සහ කාම මිත්‍යාචාරයෙන් වෙන්වීමන් අය කාම මිත්‍යාචාරයේ යෙදුනාදෙන් යෙදුනාට අපි නම් එහෙම නොවන්නෝ වෙමු. අපි නම් එහෙම නොවන්නෝ වෙමු. ආන්ගේ විදිහට මුසාවාද, විසුනාවාද, පරුසාවාද, සම්ප්‍රප්ත ආදීව අධික ලෝභ, අධික දේශ, මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා ඒ විදිහට අපි කලින් මතක් කරපු විදිහට පින්නන සූත්‍ර ධර්මය අරගෙන බලනද කාරණා 44 ගැන නෙවෙයි මට ඒක මේ අත්තන්ට හොයාගන්න පුළුවන් මට මේ වෙලාවේ මතක් කරන්න ඕන කරන්නේ මේ ක්‍රමවේදයේ තියෙන වටිනාකම. හරි? ක්‍රමවේදය. මොකක්ද එනම් ක්‍රමවේදය? තමන් ළඟ නැගෙන්නා වූ අකුසලය නැගෙනකොට ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය ඒකෙහි යොදාගෙන කරන්න මොකද්ද? අර අනිත් අය මේ අකුසල් වල යෙදෙනකොට ඒ අයට ලැබෙන తాවකාලික ප්‍රතිලාභ තියෙනවා. පින්නන්නේ කවුරුත් අකුසල් වල යෙදෙන්නේ නැහැ. නිකන්ද හැම කෙනෙක්ම අකුසල් වල යෙදෙන්නේ මොනවටද? මොනවා හරි දෙයක් ළඟා කරගන්න බලාගෙන. සැප වේදනා ඇති කරගන්න බලාගෙන. අන්න අය පෙරලාගෙන යන්නේ දැන් අර බස් රටේදී ආසන වලට පෙරකාගෙන යන්නේ ආසනයක් ලබා ගන්න. මොකද සැප ඉඳගෙන යන්න බලාගෙන. ඒ අතන්ට තේරෙන්නේ නැහැ සැප වේදනාව අනිත්‍යයි කියලා. දුක් වේදනාව අනිත්‍යයි. ඒවා වෙනස් වෙලා යනවා. හිතගෙන ගියත්, නිදාගෙන ගියත්, හිතගෙන ගියත්, ඉඳගෙන ගියත් අවසානයේදී මං හැන්දාව නිදා ගන්නවා කියන්නේ. ඒක චුට්ටක් දුක් වේදනාවක් ඇති වුණා කියලා මොකද ඒක එක දිගට තියෙන එකක්ද? ඒවා තේරෙන්නේ නැතුව ගින්නන් මේ පුංචි පුංචි තැන්වලදී පවා හැම දෙයකම පෙරාල්ලන ගැතිය තියෙනවා. පෙරාල්ලාල්ලා පෙරාල්ලාල්ලා මොකද කරන්නේ? සමායත උඩන් එකතු කරගන්නවා. සමහරට යාන වාහන එකතු කරගන්නවා. සමහරට බොහොම මේ පේන ලෝකේ ලස්සනට ජීවත් වෙන අපි දකිනවා. ඒවා දැක්කම අනිත් අය මොකද වෙන්නේ? හරි ලස්සන කතා කියනවා මේ මහා සාගරයෙන් ඉතින් වතුර ටිකක් ගත්තට ආයෝක සාගරයට දැනෙනවා යෑ කියලා නේද? මහා ආන්දුවෙන් හරකම් කරන වෙලාව. මහා ආන්දුවේ රෝග දැනෙනවා පොඩි හරකමක් කරගත්තාම මොකද වෙන්නේ? අපි පොඩි අයනේ. කියලා. නමුත් වෙනවා මේ චේතනාව පොඩිද? චේතනා සම්විප්‍රවේ කම්මං වදාමි එහෙනම් ආවෙක් මීයේ කූරෙක් ඉද්දෙක් නරියෙක් කියලා උපදින්න ප්‍රේතෙක් භූතෙක් මලයෙක් කියලා උපදින්න පිරිසතෙක් කියලා උපදින්න ඔය පොඩිවරකම හොඳටම ඇති එහෙනම් අන්න ඒකේ බය උපදවාගෙන අනිත් අය ඕවා කරාට අපි කරන්නේ නැහැ කියලා තමන් පළවෙනියෙන්ම හික්මරෝනේ පළවෙනියෙන්ම හික්මනවා අනිත් අය අනිත් අයට හිංසා කරාට හිංසාව කියන කේදි පින්වත් නී වැඩි අවදාන හිංසා කියනකොටම අපිට සාමාන්‍යයෙන් හිතවලට එන්නේ පොල්ලක් අරගෙන කාට හරි ගහන ඒවා. නේද? පොල්ලක් අරගෙන කාට හරි ගහන ඒවා. ඊළඟ මේක විතරම හිංසාව. සත්වලින් පහර දෙන ඒවා හිංසාව. නේද? සත්‍යන්නේ උපකරණ වලින්, සීනි සත්වලින්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෝසතින් පහර දෙනවාය කියලා. මෝසතින් පහර දෙනවා කියන්නේ මොකද්ද? වචන නේද? එතකොට ඒ අවිහිංසා සංකල්ප තියන අය පින්නත් නී තමන්ගේ වචන මාත්‍රයකින්වත් කෙනෙක් උදවන්න කැමති නෑ. ඒක හරිය අමාරුයි. ඒවා කරන්ද බොහෝ දේවල් අතහරින්න ඕනේ කියලා තේරුම් ගන්න වෙනවා අපිට. හරියට ඉතාමත්ම ප්‍රබලම මාධ්‍යයක් වෙලා තියෙන අනිත් පැයට හිංසා කරන එක මොකක්ද? තමන් ළඟ තියෙන මේ ගඳ ගහන කොහොමද ගඳ ගහන කට. මේකට පාවිච්චි කරන්නේ මොකටද වැඩිපුර? අපේ සමාජයේ වැඩිපුර පාවිච්චි කරන්නේ තවත් කෙනෙකුට අනින්දමයි. පුදුමම සතුටක් තියෙන කාට හරි යන්නහම. නේද? කාට හරි අනගත්තාම හරි සතුටුයි. තේරෙන්නේ නැහැ තමන්ව විනාශ වුණා කියලා. තේරෙන්නේ නැහැ මේක අමාරු මේක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් මේකෙන් අත මිදෙන එක අමාරුයි කියලා තේරෙන්නේ නැහැ. අනිත් අය පරිසර වෙනකොට අනිත් අය හිංසාකාරී වචන පාවිච්චි කරනකොට ඇත්තටම කියන්නේ මොකද අපිට වෙන්නේ කියලා? බෝ වෙන රෝගය බෝ වෙනවා කියන එක මේ පුංචි කාරණාවක් තේරුම් ගත්තා නම් ඇති. ශක්තිමත් ධර්මයේ තුල විඥාන ඇත්ත කල්පනා කරනවා. කවුරු හරි මගේ ඉස්සරහට ඇවිල්ලා බයිනවා කියන්නේ මොකද්ද? අන් අය පරුස වචන පාවිච්චි කරනවා. තමන්ගේ නිවසේ ඉන්න ස්වාමියා වෙන්න පුළුවන්. භාර්යාව වෙන්න පුළුවන්. දරුවෝ වෙන්න පුළුවන්. අසල්වාසීන් වෙන්න පුළුවන්. ඉතින් අත්නි ඔන්න පරිසරයෙන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට කරමු හික්මෙන්න ඕනේ. මේක හික්මෙන්න අමාරු කියන්නේ ඒකයි. අන්න අය Taman ඉදිරියට ඇවිල්ලා පරිසරයෙන් පාවිච්චි කරනකොට Taman වෙනුවෙන් මේ හිත දූලි හුලකට අහුවෙච්ච දූලි ගලක් වගේ ඇවිස්සනවද නැද්ද? ඇවිස්සලා මොකද වෙන්නේ? පහත් වචනයකින් දැන්නනම් අපි හිතමු කවුරු හරි කෙනෙක් තරහ ගිහින් තව කෙනෙකුට බයිනවා බල්ලා කියලා. මේක අසබ්බ වෙන නෙවෙන්නේ නේද? එතකොටම දැන් බල්ලා කියලා දැන්නොත් එහෙම හදිස්සි අනිත් එක්කෙනා කොහොමද බයින්නේ? මට බල්ලා කියන්න සමුසේ කවුද බල්ලා කියලා නේද? ඈ ඒ මොකද අර එහා පැත්තෙන්ද මෙහා පැත්ත ඇවිස්සෙන හැටි. ඔන්න ඔතන නවත්ත ගන්න එකයි පළවෙනි කාරණාව. හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුනම හික්මන විදිහ අන් අය පරස වුණාදෙන් අන් අය පරස වුණාට මම පරස වෙන්නේ නැහැ. මම මතක් කරනවා මෙතනයි පටන් ගන්න කියලා බුදුදන්වා දේශනා කර මේක ඉතාම අමාරුම කාරණාවල මම මතක් කරන මේ අතන. ඉතින් ධම්මම කල්පනා කරන්න ඕනේ. අන් අය හිංසාකාරී විදිහට කටයුතු කරාට මම අන් අය පරස වෙතට කියපු දෙයක්. මාව නාවුපුදෙන් පරස වෙතනේ. මම මහා මේරු පර්වතයක් වගේ ඉන්නවා. මම හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. මගේ සාන්ත භාවය මම ඇති කරගන්නේ නැහැ. අන් අය මට ඊර්ෂ්‍යා කරපු දෙයක්. අන්න ಗುಣමකු උන දෙන්නේ. මම ಗುಣමකු වෙන්නේ නැහැ. මං කියනවා මේ කාරණා 44 අරගෙන මේ අත විමසලා බලන්න. ආය තවත් ඔය හිත අවිස්සන තත්වයකටපත් වෙන්නේ නැහැ මේ සමාජයේ. ඊටාම යහගුණයෙන් පිරි කෙනෙක් බවට පත් වෙලා ඉන්න පුළුවන්. එවැනි තත්වයකටපත් වෙලා ඉන්න නම් පින්නන්නේ මේ අතෝ ලොකු ශක්තියකින් කටයුතු කරන්න වෙනවා. ඒක පුරුදු කරන්න වෙනවා. ඒක තමයි පළවෙනි පරියාය ධර්මය. පළවෙනි ක්‍රමය. අන් අය ඉදිරියේ මොකද කරන්න ඕනේ? අන් අය කරන දේ, අන් අය කරන දේ, අන් අය කියන දේ ඒ විදිහට කරන්නේ කියන්නේ නෑ කියන තැන තමන් හික්මෙන්ද කියලා. හික්මෙන්ද කියලා තමන්ගේ හිත ඉක්මවා ගන්න කියලා. ඔන්න ඕක තමයි පින්වත්නි හැම මොහොතකම උදාහරණ අරගෙන බලන්න. මගේ ජීවිතය මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හික්මවෙමින් ඉන්නවද? බොහෝ අත්‍ය කරන්නේ මොනවාද? බෞද්ධ කියලා කියා ගන්නවා. කියාගත්ත බෞද්ධයත් පංචිත් සමාදන් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන ටික කියනවා. පංචිත් සමාදන් වෙනවා කිසිම හැඟීමක් නැතුව. ගාථා ටික කියනවා. දානෙ දෙනවා. සුද පූජාවන් ටිකක් කරනවා. එච්චරද නැද්ද? බුදුරජාණන් වහන්සේ පූජා කරන්නට නම් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්නට නම් ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්න කියලා. හැබැයි ආමිෂ පූජා ප්‍රතික්ෂේප කළා නෙවෙයි. මම හැමදාම මතක් කරනවා වාට පිළිකර 20ක් පූජා කරන එක දමාරු පන්සිල් රකින්න එක දමාරු. පන්සිල් රකින්න දමාරු. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා එක සංඝා වාසයක් හදලා පූජා කරනවට වැඩිය පංචශීලය ආරක්ෂා කරන්න කියලා. ඉන්නනේ දැන්ම ගන්න අදිස්ථානයක්. මගේ ළඟ ඇති වෙන අන් අය හින්දා මට බෝ වෙන කිසිම විදියකින් මම සැලෙන්නේ නැහැ. මම ඊර්ෂ්‍යාවත් එක්ක වෙන්නේ නැහැ. මම ගුණවගුවත් එක්ක වෙන්නේ නැහැ. මම අන් අය යට කරගෙන යන කෙනෙක් වෙන්නේ නැහැ. මම මිත්‍යා දෘෂ්ටික කෙනෙක් වෙන්නේ නැහැ. අන් අය ඒව කරගත්තේ. අන් අය කරාට මම කරන්නේ නැහැ කියලා Tamanට මහා මේරු පර්වතයක ඉන්න පුළුවන් ශක්තිය පුරුදු කරන්න. අනිත් අය පරිසර වෙනකොට සාන්තවම කතා කරලා ඉන්න පුරුදු කරන්න. මම කියන එක ගොඩක්ම අමාරුයි කියලා. මම ඒකට වැඩි කාලයක් ගන්න එකයි මේ වැඩි කාලයක් මේ වෙලාවේ මේ කාරණා පැහැදිලි කරන්න ගන්නේ අන්න ඒ විදිහට තමන් ජීවත් වෙනවා නම් පින්නන්නේ තමන්ගේ නිවසේ. දන්නවද දේවතාවියක් ඉන්නවා වගේ ඊට වැඩිය එහාට ගිය උසස් කෙනෙක් වගේ පැත්තටපත් වෙලා ඉන්නවා වගේ. අන්න ඇයට මහා ආදර්ශයක්. අන්න ඇයට මහා ආදර්ශයක් වෙනවා. අද කාලේ බලන්න සමහර තරුණ දරුවෝ වැඩි මේ ධර්මයට එන්නේ නැහැ. එන්නේ නැති වෙන සම්පූර්ණයෙන් වල් කියන්න ඕනේ වැඩි හිටියයි. මම ඒකට ඒ ඒ කියන්නේ යම් කිසි විශාල වගකීමක් තියෙනවා වැඩි හිටි අයට මොන වැඩි හිටි අයටද ධර්මයේ තුල හැම වෙලෙම මේ හැසිරෙවතර ඉන්න වැඩි හිටි පිරිසක් ඉන්නවා ධර්මයේ තුල හික්මෙන්නේ නැහැ හික්මෙන්නේ නැතුව කතා කරගෙන ඉන්න හරියට සිල් ගන්නවා දවස් ගණන් භාවනා කරන්න යනවා හරි මේවා හිතවි දෙන්න නෙවෙයි කියන්නේ හැදෙන්නයි මේව මතක් කරන්නේ දවස් ගණන් භාවනා කරන්න යනවා කොහෙද බණක් තියෙන්නේ කොහෙද මොනවද පූජාවක් තියෙන්නේ එතනමයි ඉන්නේ ඉතින් ගෙවල් වල දරු බලාගෙන ඉතින් අම්මා යන්නේ හොඳ තැනකටනේ තාත්තා යන්නේ හොඳ දේවල් කරන්නනේ කියලා. අනේ ගෙදර ඇවිල්ලා ඊර්ෂ්‍යාවෙන් අඩුවකුත් නැහැ, ක්‍රෝධකෙන් අඩුවකුත් නැහැ, වෛරෙන් අඩුවකුත් නැහැ, කුරකකමෙන් අඩුවකුත් නැහැ. කිසිම උසස් භාවයක් ඇති කරගෙන නැහැ. ඕකදැක්ක තරුණ දරුවන්ට වැරදි පණිවිඩයක් වෙනවා. ආපෝ දවස් ආයක් භාවනා කරන්න ගියා ගිහින් එනකොට හොඳටම කේන්ති වැඩි වෙලා. හොඳටම කුහක වෙලා. ඇවිල්ලා බණින්නේ වැටවල් වලට. ඈ ඉඩම් කඩම් වලට. අපේ වැරදි ඕන නැති වැරදි වලට. හ්ම් ඒ කියන්නේ ඊළඟට නැති අගුණ හොයනවා. අන් අය පහක් කරලා කතා කරනවා. ඉතින් අනිත් අය තරුණ අය ඊළඟ පරම්පරාව කල්පනා කරනවා. ඒ ගිහිල්ලා මොකුත් වෙන්නේ නැහැ නේ. ඉතින් අපි යන්න ඕනේ. දැන් අපි ඊට වැඩිය හොඳට ඉන්න ඕනේ කියලා. අන්න ඒක නොවේ යුතුයි. ධර්මයේ තුල ඉන්න වැඩි හිටිය ඇත්ත විදිහට අන් අයට හැම වෙලෙම ආදර්ශයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ කියලා කියන්නේ හික්මන තන. එතන ඉන්න කෙනා අනිත් අයට පේන්න ඕන පින්න තමන්ගේ දරුවන්ට පේන්න ඕන. අම්මා තමයි ඔන්න අම්මා නම් අම්මා. තාත්තා තමයි යන්න තාත්තා. අපි මෙච්චර සැලෙනවා අපේ අම්මා සැලෙන්නේ නෑනේ අප්පා. අර මිනිස්සයා අපේ මිදුලට ඇවිල්ලා හොඳටම බැන්න අපිට හොඳටම කේන්ති ගියා. අපේ අම්මා ගිහලා කතා කරපු විදිහ. එයාව ලියලා යවපු විදිහ. නේද? අන්න එහෙම දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඕකේ. ඔගේ අනිත් පැත්ත මොකක්ද තියෙන්නේ? වයසට ගියා ඉඳන් තණ්හාවයි, ගෙවල් තණ්හාවයි, හින්දා පොඩ්ඩ එහෙම එනකොට වැඩියෙන් විදිහට පයින්නකොට අර දරුවෝ කෑගෙන අම්මා ලැජ්ජා නැද්ද එහෙම කෑ ගහන්න එහෙම කියනවා මෙයාට ඒක නෑ තාතර කියන ලැජ්ජා නැද්ද එහෙම හැසිරෙන්න ඔය පොඩි දේවල් ඒවා නැති වෙන දේ අපිව හම්බ කරගන්නත් කියනවා නමුත් නෑ ඉතින් ඒකෙන් Tamanට වගකීමක් තියෙන පුළුවන් අන්න ඇයට ආදර්ශයක් වෙන්න හැම වෙලේම ජීවත් වෙන්න ඕනේ ඒ සඳහා ඒකේ පළවෙනි පරයාය ධර්මයේ පුහුණු කරන්න අන්න ඇය මෙහෙම කරාට මම කරන්නේ නෑ අන්න ඇය මෙහෙම කරාට මම කරන්නේ නෑ මම කරන්නේ නෑ කියලා තමන් හෙල්ලෙන්නේ නැති චරිතයක් දාපත් වෙලා කටයුතු කරන්න පුරුදු කරන්න ඕනේ. මේ විදිහට පුරුදු කරන එක එක පරයය ධර්මයක් කියලා කියනවා. ඊළඟ කාරණාව හිතෙන් පින්වත්නි කුසලය උත්පාදනය කරගන්න පුරුදු කරන්න ඕනේ. මේ බලන්න කොච්චර අපේ ධර්මතාවයක්ද මේක තුළ හැබැයි අරක මේ ඉවර කරලා මේක පටන් ගන්නව නෙවෙයි. මේවා ඔක්කොම සම්පූර්ණ වෙන්නේ කොතනද? ඒ පළවෙනි එකට කියන කෙලෙස් සිඳලන සල්ලේක කියලා. කෙලෙස් සිඳලීම සම්පූර්ණ වෙන මාර්ග අවස්ථාවේ. හැබැයි ඊට මෙහා ඊට මෙහා ඒක වර්ධනය කරන්න අවශ්‍ය කරන පූර්ව ධර්මයන් ගැන තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. එතකොට අර අරක පුදු කරන අතරවාරයේදීම ඊළඟට බලනවා මෙන්න මෙහෙම. ප්‍රාණඝාතයක් කරන්ඩ තමන්ට අදහසක් ඇති වෙනකොට පින්වත්නි තමන්ගේම චිත්තයෙන් නෑ මම ප්‍රාණඝාත කරන්නේ නෑ කියන හැඟීම චේතනාව සකස් වෙන විදිහට හිත සකස් කර ගැනීම තමයි දෙවෙනි පරියාය ධර්ම. අරිට වැඩි උසස්ද නැද්ද ඒක? නේද? දෙවෙනි පරියාය ධර්මයට පත් වෙච්ච කෙනෙකුට පළවෙනි එක සම්පූර්ණ වෙලා කියලා තේරෙනවා. ඇයි? Tamange පැත්තෙන් තරහ එනකොට අධික ලෝභය එනකොට නැත්නම් තරහ එනකොට ඒ තරහ අභිබවා තමන්ගේ චිත්තසංතානයෙන් මෛත්‍රිය නැగిලා එනවා නම් අර තරහ අභිබවා ඒ තනත්තාට තරහ යයිද? අන්න එහෙම මෛත්‍රී සිත උපදවා ගැනීම සිත් උපදවා ගැනීමේ ක්‍රමවේදය. ඒකට මොකද කරන්න ඕනේ? අවිහිංසාව වඩන්න ඕනේ. අවිහිංසාව වර්ධනය වෙන විදිහට මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඊළඟට ප්‍රාණඝාතයේ තියෙන ආදීනව දකින්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ තියෙන ආනිසංස දකින්න ඕනේ. මේ සමහර වෙලාවට පන්සිල් සමාදන් කරනවා අපි ආරස්ථානවල සමහර පොදු තැන්වල ධර්මදේශනා වලට වැඩම කරපුවාම පන්සිල් සමාදන් වෙන ගමන් මොකද කරන්නේ? අපි දැනෙන ටක් ගාල ශබ්ද. මේ පන්සිල් සමාදන් වෙන ගමන් මధుරමයි. හ්ම්. ඉඳගත්තු ඉඳගත්තු තැනින් නැගිටිනකොටම ඔක්කොම ඉවරයි. බණ ටික අහනකම් හරි ශාන්තයි එයා පැත්තේ තියෙන දන්සලට ගිය ගමන් තේරලගෙන බිඳගෙන සල්ලු කරගෙන ඔකෝම කරගෙන ඉවරයි පිළිගන්න. හරිද? බණ ටික අහන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් කටයුතු කරනවා ඊට පස්සේ සමහරකට මොකද දෙන්නේ? සංඝ ගෞරවය එතනින් එහාට නෑ. පුණ්‍ය අනුමෝදනා කරන ගමන්වත් ඉන්න කැමති නෑ. මොකද කරන්නේ නැගිට්ටා දිව මොකද වෙනවා? හිතෙන් අර අතින් ශ්‍රද්ධාව ඇති වෙන්නේ නෑ. බණ ඇහුවට ඒ චිත්ත උත්පාද පරියායට ඇවිල්ලා නැහැ. කුසල් සිත් උපදින්නේ නැහැ. ඒකෙන්ද මොකද වෙන්නේ? එනකොට පාවඩ දාලා නේද? මුතු කුඩ අල්ලලා හේවිසි වයලා වඩමවාගෙන එන ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අනේ වෙන්න යන්න ඕන පාරවල් කොයි පැත්තේ ආර මේ ආවාහ තියෙන්නේ? <laughs> ආගෙන ආගෙන යනකොට කයවල දෙන්න තුනරි ගංගේ හැත්තෙන් ගත්තනේ. ඉතින් ඒ මොකද කුසල් සිත් උත්පාදනය වෙලා නැහැ සමහර අත්ංගේ. කුසල් සිත් උත්පාදනය කරගන්න ඕනේ. මේ වගේ බොහොම ගැඹුරෙන් හිතන්න ඕන කාරණා පොඩි පොඩි දේවල් වුණාට සංඝ ගෞරවය, ධර්ම ගෞරවය, බුද්ධ ගෞරවය ආදී ශ්‍රද්ධාවක් වෙන හැඟීම්, ලැජ්ජාව කියන ඒවා, බය කියන ලැජ්ජාව, පාපෙත් කියන ලැජ්ජාව, බය, මෝහය, අහිරිකය, අනෝතත්ත්වය, උද්ධච්චය ඒ ඔක්කොම තියෙනවා. හිත සංසුන්නේ නැහැ සමහර අත්ංගේ. ඉතින් මේකේ තියෙන කාරණා 44 අරගෙන බලන්න මොනවාද කියලා එතකොට තේරෙන්නේ හැම එකකදීම ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය ඊට ප්‍රතිවිරුද්ධ හිත අකුසල ධර්මයට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම තමන්ගේ හිතෙන් නැගෙන විදිහට ඔය හිත සකස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට සකස් කරන්න කියලා. සකස් කරන්නේ කොහොමද? ඒකේ තියෙන ආදීනව දකිමින්, ඒ සකස් කිරීමේ තියෙන ආනිසංස දකිමින්, ඒක වර්ධනය වෙන විදිහට සංසාර බව දකිමින් දැන් තරහ කියන එක නම් ඒක ඒ තරහේ තියෙන ආදීනව දකිමින් තරහට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය වර්ධනය කර ගැනීමේ ආනිසංස දකිමින් මොකද කරන්න ඕනේ? මෛත්‍රී සිතේ තියෙන බලය තමන්ගේ හිතේ වැඩියෙන් වැඩියෙන් සකස් වෙන විදිහට වර්ධනය කරන්න ඕනේ. දැන් හරි වැඩේ වෙන්නේ මං ඉස්සලා කිව්වා. කාය ඇවිදගෙන යනවා. වෙනදා යමක් දැකලා වෙනදා යමක් දැකලා පින්වත්නි ඇති වුණේ තරහ අදහස්. දැන් මෛත්‍රී අදහස්. වෙනදා රූපවාහිනී ප්‍රවෘත්ති බලලා ඇති වුණේ මේ රටේ සිද්ධ වෙන දේවල් කියලා. පත්තරයක් බලලා ඇති වුණේ තරහ අදහස්. මට අහු වුණා නම් කියලා. බලන්න පොඩි දරුවෙකුට කරදරයක් කරපු වැඩිහිටියෙක් ගේ කතා ප්‍රවෘත්තියක් ප්‍රවෘත්ති පත්‍රයක අපි දක්නවා කියන්නේ. ගොඩාක් වැඩිහිටියෙක්ගේ මේ ඇත්තන්ගේ සිත්වලට මොකද වෙන්නේ? හොඳයි මේ ඇත්තන්ගේ ඉදිරියට තැනත්තා ආවා කියලා හිතන්න. ආවොත් කොහොමද? අනුන්ගේ වැරද්දින්දා තමන්ගේ හිත ඇවිස්සලාද නැද්ද? ඇවිස්සලා. එහෙනම් හරි ගිහිල්ලාද වැඩේ? නෑ. පාලනය වෙලාද? හික්මිලාද? අන්න ඒ වගේ තමන් විමසලා බලන්න ඕනෑම තත්වයක් යටතේ මට මෛත්‍රියෙන් ඉන්න පුළුවන්ද? මෛත්‍රියේ සිත් උපදිනවද? ඒ වගේ වැරදි කරපු තැනැත්තන් කෙරෙහිමට මෛත්‍රී සිත උපදිනවද? උපදිනවද? උපදින්නේ නැත්නම් මොකද කරන්නේ? ඒක උපද්දවා ගන්න අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කරගන්න ඕනේ. ඒකට මෛත්‍රිය වඩන්න ඕනේ. ඒ ඇත්තන්ගේ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. අන්න ඒ විදිහට පින්වත්නි දෙවෙනි කාරණාව පළවෙනි කාරණාවට වඩා ධාමත්ම ප්‍රබල කාරණාවක්ද නැද්ද? ඔව් ප්‍රබල කාරණා. ඒ කියන්නේ ඒ හිතේ උත්පාදනය කරගන්න ඕන ඔන්නේ කුසල හැඟීම. ඊළඟ පරයය ධර්ම තුන මම ඉතා කෙටියෙන් මතක් කරන්නේ මොකද පහම තියා එකක්වත් දේශනා කරන්න වෙලාවක් නෙවෙයි මේක. මට ඕන වෙන කාරණාව පළවෙනි කාරණාව ගැන වැඩි අවධානයක් යොමු කරවන්න. මේ අත්ංගේ යාපත සඳහා. ඊළඟට පින්නන ඊළඟ කාරණා තුනම එකක්කට කියන්නම් මතක් කරන්නම් ඉදිරියේදී අපිට මේ සූත්‍ර ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්කමක් ලැබෙයි. ඊළඟ කාරණාව තමයි කෙනෙක්ගේ තුල ඇතිවන්නා වූ අකුසල අදහස් වලින් අයින් වෙන්න යම් කිසි වැරදි පැත්තකට යන්න පාරක් තියෙනවා. අන්න ඒ පාර වෙනුවට ඒ පාර මගහැරලා යන්න පුළුවන් හරි පාරකුත් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ උදාහරණයකින් දේශනා කරනවා. ඒ වගේ ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයේ පැත්තට ඇදෙනවා වෙනුවට ප්‍රාණඝාතයෙන් පරික්‍රමන පරියාය. ඒකෙන් වෙන්වීමේ ඒකෙන් වෙන්වීමේ තොටුපළ මාර්ගය තමයි ඒකෙන් වෙන්වීමම පුරුදු කරන්නේ. ඒක කලින් ඇති කරගත්ත හැඟීම ප්‍රාණඝාතයක හේතු වෙන ඇල්ම පවා නැති කරන්න හේතු වෙනවා. ඒකෙන් වෙන් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඊළඟ පරයය ධර්මයේ තමයි උපරිභාව පරයය කියලා කියන්නේ. ඒ දැනත්තා උසස් කෙනෙක් බවට පත් කරනවා. ඒ කියන්නේ උසස් සිතුවිලි, උසස් தত্ত্বයන් තමන්ගේ තුල උසස් ධර්මයන් මේ චිත්තසංතාන වල සකස් වෙන විදිහට උසස් කෙනෙක් බවට, උතුම් කෙනෙක් බවට, කාන්ත කෙනෙක් බවට, ලෝකයේ ඇත්ත දකින කෙනෙක් බවට, මාර්ග සිත් පහලට ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා කියලා. බලන්න පින්වත්නි එතෙන්ට යන්නේ එතෙන්ට යන්නත් හේතු වෙන්නේ මොකද්ද? අවිහිංසාව හිංසාව වෙනුවට අවිහිංසාව. ප්‍රාණඝාතයේ අදහස් වෙනුවට ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ අදහස. ක්‍රෝධයේ ඊර්ෂ්‍යා ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව. වෛර වෙනුවට මෛත්‍රිය. අර කියන ප්‍රතිවිරුද්ධ ධර්මතාවය. හරි? අවසාන වශයෙන් සඳහන් කරලා තියෙන පරයය ධර්මය තමයි පරිණිබ්බාන පරයය කියලා කියන්නේ. පරිණිබ්බාන පරයය කියන්නේ මොකද්ද? අර දැන් ඊට මෙහායින් තියෙන අයට කොච්චර මේ කුසල වර්ධනය කරත් අර අකුසලයේ නැවත සකස් වෙන්න ඉඩක් තියෙන ස්වභාවයක් තියෙනවා. එදි කැලක් කොච්චර වේලුවක් ඒකට වතුර උරන ස්වභාවය තියෙනවා. ඒකට වතුර උරන ස්වභාවය තියෙනවා. හැබැයි ඉදිරියෙන් දෙකට වතුර උරන ස්වභාවය නැහැ. අර පරිඋත් මහ රහතන් වහන්සේ මතක් කරා වගේ අඟ ගලවලා දැම්මා. අඟ ගලවලා දැම්මනම් ආය ඇනෙන ස්වභාවය නැහැ. ඉන්නත් මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපිට අය කෙලෙස් ඇති වෙන්නේ නැති තත්වයකට මේ හිත සකස් කරන්න. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය. ඉතින් අවසාන වශයෙන් මේ සූත්‍රය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මං කෙලෙස් සිඳලන සල්ලේක පරියාය දේශනා කරා. මම කුසල් උපදවන චිත්තුත්පාද පරියාය දේශනා කරා. අකුසලයෙන් වෙන් වෙන පරික්‍රමන පරියාය දේශනා කරා. හිත උසස් බවට පත් වෙන උපරිභාව පරියාය දේශනා කරා. හිතේ කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරනවන පරිනිබ්බාන පරියාය දේශනා කරා. සුන්දරණී තවත් ඇයි ඉන්නේ? මේ මේ පාස්තු වරේක් විදිහට තමන්ගේ ශ්‍රාවකයාට කළ යුතු යමක් තියනවාද? ඒ සියල්ල මම කරලා කියනවා. කියලා බුදුරජාණන් වහන්සේ කින්නත් මේ මේ සූත්‍ර ධර්මයේදී ඔන්න ඒ විදිහ මහා සංවේගයක් උපදින කරනාවක් අපිට මතක් කරනවා. යම් ශාස්ත්‍රවරයෙක් තමන්ගේ ශ්‍රාවකයන් වෙනුවෙන් කළ යුතු යමක් ඇද්ද ඒ සියල්ල මම කරලා තියෙනවා. ඒ සියල්ල මම කරලා තියෙනවා. දෙමාපියෝ කියන්නේ තමන්ගේ දරුවන්ට නේද? මොකද මේ නරක වෙන්නේ? ඇයි නරක වැඩ කරන්නේ? මම ඔයාලගේ දියුණුව සඳහා කරන්න ඕන යම් දෙයක් තියෙනද ඒ ඔක්කොම කරලා තියෙනවා කියලා ආදරෙන් කියනවා. අන්න ඒ වගේ මේ සිත් පගසා ගන්න, කනසා ගන්න, නිවා ගන්න, දුක් නැති කරගන්න, සංසාර ප්‍රවෘත්තිය සුවපත් කරගන්න සියලු දුක් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන සියලු දේ බුදුරජාන් වහන්සේ ශාස්ත්‍රවේදෙක් විදිහට දේශනා කළා කියනවා. බුදුරජාන් වහන්සේම දේශනා කරන ධ්‍යාන වඩව වනගත වෙව්. ම්ම් අභිඥාලාභීන් බවට පත් වෙන්න කටයුතු කරව් කියලා සඳහන් කරනවා පින්වත්නි. එහෙම තියෙන අපි අදුම තරමින් පංචශීලයෙන්වත් වෙන් වෙන්නේ නැත්නම් බුදුරජාන් වහන්සේට මං කරන පූජාව මොකක්ද කියලා මහා දඩිය අදහසක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මම ප්‍රතිපත්තියෙන් පූජාවන් කරන පූජකයෙක් වෙනවාය. නැත්නම් ශ්‍රාවකයෙක් වෙනවාය. එවැනි උතුම් පූජාවෙන් මම බුදුන් පුදලා මගේ සිතත් නිවාගෙන අන් අයගේ සිතත් නිවන තත්වයකට මමපත් වෙනවා මේ බුද්ධ ශාසනයට නියම සේවාව කරන සිවණක් වෙසක් බවට පත් වෙනවා. මේ ශාසනයේ රෝකල් වැඩ වෙන්නට හේතු වෙන කාරණා මම සිද්ධ කරනවා කියන අදිස්ථානය ඇති කරගන්න. ආකා සං රක්ඛන්තු දේශනං සිරං රක්ඛන්තු මං පරන්ති ඉන්නත් මේ අද ධර්ම දේශනාවේ දායකත්වයන් වශයෙන් ප්‍රධාන දායකත්වය දරන්නේ පෙරස දීපානි ට්‍රේඩ් සෙන්ටර් අධිපති සෙල්ටන් ජයසේකර මහතා සහ එම මැතිණිය සිරිමා ජයසේකර සහෝදරුවන් විසින් තවත් දායකත්වයක් ලබා දී තිබෙන තවත් දායකත්වයක් තියෙනවා නිමල් රාජපක්ෂ මහතා සහ මහත්මිය සීතා මහත්මිය තිලක් සේනාරත්න මහතා. මේ සියලුම දෙනාට සහ ධර්මදේශන සහභාගී අයට අංශිරු දෙනාටම ධර්මාභෝධය ලබා ගැනීමට මේකින් හේතු වේවා වාසනාව වේවා යන ප්‍රාර්ථනාව ඇති කරගෙන අද දින ධර්මදේශනයේ පැවැත්වූ දේශකයන් වහන්සේට තව තවත් ධර්මදේශනා පැවැත්වීමේ ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරනවා කියන ආකාරයට උතුම් ප්‍රාර්ථනාවන් ඇති කරගෙනයි ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ. ඒත් ලබා දුන්නා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් ජනිතුනා පුණ්‍ය ශක්තියෙන් ඒ අත්කන්තම උතුම් නිවනින් සැනසෙන්නට හැමදිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා සුභවත්වා සතනත්තන් නිදුක් නිරෝගී ත්‍රිජීවනයේ ලැබේවා මේ පරිලෝකයේ හැමදිනාට මේ පින් අනුමෝදන් වෙලා උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා හැමදිනාටම පෙරවන් සරණයි සාදු හෝ සාදු සාදු සුපින්නතුනේ ඔබ අප සියලු දෙනාම මෙලෙසින් ශ්‍රවණය කළේ සජීව සූත්‍ර ධර්ම දේශනාව මෙහි දායකත්ව ලබා දී කටයුතු කළ ඒ සදැහැති පිරිසට ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන හැටියට මෙසේ අද දවසේදී දායකත්ව ලබා දී කටයුතු කළේ කොරස දීපාලි ට්‍රේඩ් සෙන්ටර් අධිපති ෂෙල්ටන් ජයසේකර මහත්මයාණන් සිරිමා ජයසේකර මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිසක් එවැගේම නිමල් රාජපක්ෂ මහතා සහායම මහත්මිය වන සීතා මහත්මිය තිලක් සේනාරත්න මහත්මයාණන් ඇතුළු ඒ පවුලේ පිරිසක්. ඉතින් මේ සියලු දෙනාගේම ඒක රාශීත්වයෙන් එකමුතුවෙන් යුක්තවයි අද මෙම ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා වෙතම විහිදුවා විසිරුවා හරින්නට ලැබුණේ බෞද්ධ රූප වාහිනියෙන් ඒ වගේම www.thebuddhist.tv කියන අන්තර්ජාල ලිපිනය ඔස්සේ අප ඔබ වෙත මේ ධර්ම දේශනාව සමීප කළා. ඉතින් මෙම ධර්ම දේශනාවෙන් උගත ඒ දහම් කරුණු මනවින් ඔබේ හිතෙහි ධාරණය කරගෙන ඒ අනුව ජීවිතය ගත කරන්නට ඔබට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා ඒ අනුව කල් ගෙවන්නට ඔබට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් අද මෙම උතුම් වූ ධර්ම දේශනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ වෙනුවෙන් ඒ සදැහැති පිරිස පරිස්කාර පූජා කරන මොහොත මෙම ධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් පවත්වා වදාළ මහව ඉහළගම ගල්නෑව වෙහෙර පුරාණ අරණ්‍ය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝාස සම්පන්නිය ලැබේවා ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් සූත්‍ර ධර්ම දේශනාව සජීව වැඩසටහන අප මෙතකින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.